ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 31 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ කාංකා විතරණ විසුද්ධිය අසරෙන්. පසුගිය සඳුදා දවසේ පටන් කෞරණීය ස්වාමින් වහන්සේ ධර්මානුශාසනාවන් ත්‍රිත්වයක් දේවන විට පවත්වා තිබෙනවා. ඉතින් කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව අද දවසේ ඔබ වෙත පැන නගින ගැටලු පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. රටේ පවතින සමාජ තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් බවට පත්වමින් තිබෙන මොහොතක අපි අද දවසේ ඔබ වෙනුවෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් ගෙනෙන්නේ. අද දවසේ සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනට අප සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති වැවුඩ දොඩම්තලාව ධම්මකිරිය ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී ගෞරවනීය අපේ පූජනීය දුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හමුදුරනේ සාදු සාදු සාදු අද දවසේ මෙතෙන් පටන් අපේ හෝරාවක් ඔබ වෙනුවෙන් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ගෙනෙන්නට සූදානම්. එසේනම් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට තිබෙන මාතෘකාව කාංකා විතරණ විසුද්ධිය අපේ හැමතුරුනේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින් අපි මේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරනවා. සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම අපි සිද්ධ කරන්නා වූ ඔබ සිද්ධ කරන්නා වූ මේ පින්වත් සියලු දෙනාම සිද්ධ කරන්නා වූ සියලු මුක්සල් බලයෙන් සියලු සිත් පහන් වේවා කියලා මූලික වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා මූලික වශයෙන් අපි සාකච්ඡා කරොත් එහෙම කාංකා වේතන සුද්ධිය කියන්නේ තාක් හිතියෙන් මතක් කරොත් මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ඇතුළේ එතකොට අපි ඇති කරගන්න අපිට ඇති වෙන සිතුවිල්ලක් පවා අපේ ශාරීරික ස්වභාවයන් පවා අපේ පාලනයකට නෙවෙයි අපිට හිතන හැටියට නෙවෙයි සිද්ධ වෙන්නේ මේ මාත්‍රිය සිතුවිල්ල මේ කතා කරන මොහොත පවා මේ මේ ඇදිලා එන සියලු අදහස් හේතුන් නිසා හේතුන් වල එකතු වීමෙන් ප්‍රත්‍ය වීමෙන් සිද්ධ වෙන ප්‍රතිඵලයක් මේ මොහොත මේ මොහොතේ සිද්ධ වීම අපි හැමදෙනාම මම මේ කියන දේවල් අතර තේරෙනවා නම් ඒ තේරෙන්නේ අතීතයේ පිළිබඳ සංඥාවක් තියෙනවා නම් විතරයි. එතකොට භාෂාවක් තේරෙන්නේත් එහෙමයි. ඒකද හේතු නිසා සිද්ධ වෙන ප්‍රතිඵලයක් මිසක්කා ඵලය කියන එක අපිට ඕන විදිහට සිද්ධ වෙන එක නෙවෙයි. ඒකයි අත්‍තරම පටිච්චසම්පාදය කියලා කියන්නේ හේතුන් පිළිබඳ දන්නා වූ නුවණ. එතකොට හේතුන් හේතුන් පිළිබඳ දන්නා වූ නුවණ කියලා කියන්නේ අපි කවුරු මහත්මයාගෙන් ඇහුවොත් ගින්දරක් දැක්කහම අපිට මේ ගින්දර පත්තු වෙන්නේ ඇයි කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනද? කවුරක්වත් කියන්න ඕනේ නැහැ. ඇයි අර ඇයි මේක පත්තු වෙන එක්ක ගෑසින්දා එක්ක කොලින්දා රොඩුින්දා කියලා ඒක දැනෙනවා. ඒක තේරෙනවා. ඒක හැඟෙනවා. ඒක හිත ඇතුලෙන් වචනෙන්ද හැඟෙන්නේ. ආර කොලින්දා තමයි පත්තු වෙන්නේ කියලා හිත ඇතුලෙන් වචනෙන්ද හැඟෙන්නේ. නැහැ. ඒක දැනීමක්, ඒක තේරීමක්, කිතින් කරන හඳුනා ගැනීමක්. නේද? අන්න ඒ වගේ අපි හිතන්න මට ඊර්ෂ්‍යාවක් එනකොට, ක්‍රෝධයක් එනකොට, වෛරයක් එනකොට, කෙලෙස් ධර්මයක් එනකොට දැන් මට එක පැත්තකින් කොහෙන් හරි බයිනවා. මට හැම වෙලේම මං මං ඒක හේතු විදිහට තෝරගන්නේ මට තරහ එනකොට මොකද්ද? මේ තරත්තා බැන්න හින්දායි මට මේ තරහ යන්නේ කියලා. ඒක වැරදි තෝරා ගැනීමක්ද නැද්ද? හේතුව ඒක නෙවෙයි. හේතුව මගේ සිතේ බනිනකොට තරහ යන ස්වභාවය තියෙන හින්දායි. මේ මානසිකාරයේ තරහ යන ස්වභාවය නැත්තම් මේ පංච උපාදානස්කන්ධය වරදවා ගැනීමයි. ඒ හේතුව තේරෙන්න ඕන. තාම මේක ඒ ඒ අවිද්‍යාව කියන එක ඇත්ත ඒක දැනගත්ත පමණින් අවිද්‍යාව නැති වෙන්නේ තාමත් වැරදි හේතු වැරදි සිතුවිල්ල එනවා. නමුත් මම දන්නවා මේක වැරදි සිතුවිල්ලක් කියලා. තාමත් වැරදි සිතුවිල්ල එනවා. නමුත් මම දන්නවා මේක වැරදි සිතුවිල්ලක් කියලා. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ පිළිකුල් සහගත සිතුවිලි ඇති විය යුතු ශරීර දැකලා ප්‍රිය රූප ප්‍රිය සහගත සිතුවිලි ඇති වෙනවා. නමුත් මෙයා දන්නවා මට ප්‍රිය සහගත සිතුවිලි ඇති වෙනවා මේක වැරද්දා. මේකට හේතුව මේකයි කියලා දන්නවා. අන්නේ දන්න කෙනා නේද ඒ හේතු සකස් කරගන්නේ. අන්නේ විදිහට හේතුව නිබඳව, নিরතුරුව හේතුව දන්නා වූ නුවණ ඇති වුනහම අන්න ඒ தত্ত্বය තුළ නිබඳව ජීවත් වෙනවා. මේ මාර්ගඵලලාභියෙක් නෙවෙයි. හිත ගොඩක් මෙහා තියෙන තත්ත්වයක්. එහෙම ජීවත් වෙනවා නම් අන්න ඒ ජීවත් වෙන ස්වභාවයෙන් ඉන්නකොට හේතු හරියට නිවැරදි හේතුව තමයි එන හින්දා සමහර කෙලෙස් වලින් හිත පිරිසිදු වෙලා. හරි? හිත පිරිසිදු වෙනවා. අන්න ඒ පිරිසිදු වීමට කියන විසුද්ධිය කියලා. හේතු දක්නා වුණොන නිසාවෙන් ඇති වෙන පිරිසිදු වීම හින්දා කියන කාංකා විතරන විසුද්ධිය කියලා. කාංකා විතරන විසුද්ධිය පිළිබඳව කෙටි හැඳින්වීමක් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ එලෙසින් ඔබට නැවත වතාවක් සිහිපත් කළේ. අපේ හැමදෙරුනේ කාංකා විතරණ විසුද්ධිය ප්‍රතිපේක්ෂා වැඩසටහනේ 31 වන සතියේ තමයි මෙලෙසින් ප්‍රාත්මක වන්නේ. වැඩසටහන් 200කටත් අධික ප්‍රමාණයක් අපි දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සිදු කරලා තියෙන්නේ. ඉතින් ගිය සතියේ බදාදා දවසේ තමයි අපේ 200 වෙනි වැඩසටහන සම්පූර්ණ වුණේ. ඉතින් අද දවසේ වෙන විට ඔබ දැන් ඔබේ ජීවිතයේ මොනතරම් දුරට නිවැරදි කරගෙන තියෙනවද ඔබේ සිතින් ඔබ අසා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒකමයි ප්‍රත්‍යක්ෂව කියලා කියන්නේ <laughs> අද දවසේ කාංකා විතරණ විසුද්ධිය සුරින් අපට ඒවා ඇති පැනයන්ගෙන් තවත් වටිනා හරවත් පැනයක් අපි තෝරාගත්තා. ඉතින් මේ පිළිබඳවයි මේ විමසන්නට ස්වාමින් වහන්සේගෙන් සූදානම ලබුක්කන ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති මහත්මයෙක් තමයි අපිට පැනේවා තිබෙන්නේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පදාය මෙනෙහි කිරීම කාංකා විතරන විසුද්ධිය ඇති කර ගැනීමට ප්‍රමාණවත්. හිතා උනන්දුවෙන් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සදැහැති මහත්මයෙක් තමයි අපිට මේ පැනේයම් කර තිබෙන්නේ. ඔව්. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ප්‍රමාණවත්. හරි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ මෙනෙහි කිරීම කියන්නේ මොකක්ද කියන එක ගැන අපි තෝරගන්න ඕන. මොකද මෙතනදී නිවැරදි වෙන්න ඕනේ අපේ මානසිකාරය. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතනං සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා මේ විදිහට මෙනෙහි කරනවා හරි එතකොට තණ්හාව නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වීමෙන් තණ්හා නිරුද්ධ වෙනවා සලායතන නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා මේ විදිහට නිරුද්ධ වෙන පැත්තට අනිත් පැත්තට මෙනෙහි කරන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ මේ වචන ටික එහාට මෙහාට මෙනෙහි කර සිටීමද එහෙම කරා කියලා අපිට නිවැරදි සංඥාව උපදින්න අద్భుත බලවේගයක් තියෙන්න ඕන එහෙනම් අద్భుත බලවේගයක් තියෙන්න ඕන මේ සඳහා එහෙම අద్భుත බලවේග අන්ධ විශ්වාස කිසිවක් බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල නැත මගේ ක්‍රියාවලිය දෙස ඒකටයි අපි ඊට කලින් ditthi visuddhi සම්පාදනය වෙන්නේ කෙනෙකුට හරි ditthi visuddhi සම්පාදනය වෙන්නේ ඒ කියන්නේ නාම රූප දෙක පරිච්ඡේද වෙලා දැනෙන පේලිය සම්තතිය පිළිබඳව සිතෙන් අවධානය යොමු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මීට කලින් ඇති කරගන්නා විශ්ද්‍යයේදී එතකොට ඒ නාම රූප සංස්තියට අඛණ්ඩව සිත මෙහෙවාගෙන සිටින්නට අවශ්‍ය කරන ශක්තිය ලබාගත්තේ චිත්තවිසුද්ධියෙන් සහ සීල විසුද්ධිය. එතකොට සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් එවැනි ශක්තියක් ලබාගත්ත ඇතුළාන්තය පිරිසුදු කරගත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගත්ත කෙනාට මේ නාම රූප පිළිබඳ අවධානයෙන් සිටින්නට පුළුවන්කම තියෙනවා. අන්නේ අවධානයෙන් සිටින කෙනාට ගවේෂණය කරන්න පුළුවන් තමන්ගේ තුලින් ඇතුළාන්තයෙන් හේතු හොයන්න පුළුවන්. මොකද මේ ඊර්ෂ්‍යාව එන්නේ? මොකද මේ ක්‍රෝධය එන්නේ? මොකද මේ වෛරය එන්නේ? ඒවට හේතු අත්දකින්න පුළුවන්කම තියෙනවා. ධම්මානුපස්සීව වාසය කරන කෙනෙකුට වේදනානුපස්සීව වාසය කරන කෙනෙකුට මේවා පිළිබඳ අත්දැකීමකට එන්න පුළුවන්කම තියෙනවා. එන්න ඒ අත්දැකීමකට එනකොට අපිට මිනිස්සෙගේ ලක්ෂණ කියලා තියෙනවා. මෙයා සුදු කෙනෙක්, මෙයා මහත කෙනෙක්, මෙයා කෙට්ටු කෙනෙක් කියලා. එතකොට එන්නේ එහෙම ලක්ෂණ කියලා තියෙන. එයා කතා කරනකොට මෙන්න මේ වගේ ගොතයක් තියෙනවා, නැත්නම් මේ වගේ මොනවා හරි තියෙනවා කියලා ඔය ලක්ෂණ ටිකක් කියලා තියෙනවා. මේ ලක්ෂණ ටික මතක තියාගෙන අපි ගමනක් යනකොට එයාව හොයාගෙන යන්නේ කියලා හිතන්න. එතකොට එයාව හම් වෙනකොට ඒ ලක්ෂණ දකිනකොටම හරි කලින් කියපු ටික මතක් වෙනවා. ආ මේ අහවල් පුද්ගලයා කියලා. අන්න නම මතක් වෙන ලක්ෂණ දකිනකොට. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ මේ අකුසලයේ මේ මේ කුසලයේ ලක්ෂණ ටික දේශනා කරලා තියෙනවා. දැන් මේ ලක්ෂණ දකින්න යන්න ඕන මං. කොහෙද යන්න ඕන? තමන්ගේ මනස කාර්ය තුලට. හරි නාම රූප දෙකේ පෙරහැර කියන්නකෝ මම සම්තතිය තමන්ගේ සිතෙන් ගවේෂණය කරනකොට කලින් ඉගෙනගත්ත ලක්ෂණ ඉගෙනගත්ත බහුසුතභාවය නැත්නම් තමන්ගේ ප්‍රඥාව එතෙන්ට යෙදෙන්න ඕනේ. එතෙන්ට යෙදෙනකොට හොඳට තේරෙනවා මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන බව තමන්ගේ තුලින් අත්දකින්න පුළුවන්. අන්නේ අත්දැකීමෙන් ඒක තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. ආ මේක නැති වුණොත් මේක නැහැ. අවිද්‍යාව නැති වුණොත් තණ්හාව වෙන්නේ නැහැ. හරි තමන්ගේ තුලින් අත්දකිනවා. මට මොකද මේ තණ්හාව වෙන්නේ? කෙටියෙන් හිතාගිටින් කියනවා. මනුස්ස ශරීරයක් පිළිබඳව ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා කියන අකුසලය නිසාවෙන් තියෙන අවබෝධයත් වැහිලා ගිහිල්ලා එයාට දැඩි ලෝභයක් ඇති වෙනවා රාගයකින් ලෝභයක් ඇති වෙනවා. ඒතර මේක අත්දකිනවා. මේක නැති වුණොත් මේක නැති වෙන හැටි. අපි කතා කරා මහා නිදාන සූත්‍රයේ තියෙන තණ්හා උපාදානය දක්වා පත්වෙන පියවර 11ක් පිළිබඳව. ඒ ටිකේ හරියටම පැහැදිලි පරිවේෂණ කියන தত্ত্বය, ලාභය කියන தত্ত্বය මේ தত্ত্বයන් එන විදිහ සාකච්ඡා කළා. එතකොට ඒවා තමන්ගේ තුලින් අත්දකින්න. අන්න අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කිරීම කියන්නේ ඒක. හැබැයි මේ විදිහට මේ ටික හොඳට අත්දැකීමෙන් මෙනෙහි කරන කෙනෙකුට පසුව ඒක හරියට ව්‍යාකරණ ගත්තට පස්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට අර එකතු කලින් මෙනෙහි කරපු ටික ඔක්කොම එක කැටිකොට එක හැඟීමකට එනවා. හරි. එතකොට එයාට ඇත්තටම තණ්හාවට හේතුව ආසන්න හේතුව වේදනාව බවක් දැනෙන අවිද්‍යාව බවක් දැනෙන මේ ඔක්කොම මිශ්‍ර වෙලා එන විදිහ Tamanට හැම නිමේෂයකම දැනෙන්න පටන් ගන්නවා. එන්නේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කිරීම Tamanගේ ක්‍රියාවලිය දෙස බලා මෙනෙහි කරාට පස්සේ ওই වචන දෙක කෙනෙක් කීම පමණක් ඇති සම්පූර්ණ අදහස නැවතෙන්න. අපේ අය ලොකු වැරද්දක් කරගන්නවා කවුද මහත්තයා? අර මෙනෙහි කිරීම පස්සේ කළා. මොකද කරන්නේ? අර තමන්ගේ අතුලාන්ත මෙනෙහි කිරීම පැත්තක දාලා මේක නවගුණ වල කරගෙන හරි හරි හරි හරි කියනවා. මේක නිඳා කරනවා නෙවෙයි. වෙන ඒවා කී කියනවට වැඩිය ඒක හොඳයි ඇහෙන කෙනෙකුට. අහගෙන ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් <laughs> හොඳයි. මම ඒක හැමම කියන්නේ ඒකේ ලැබෙන ප්‍රතිඵලය අපේ කටේ ලබා ගන්න නැති නිසාවෙන් මම අහලා තියෙන හුඟක් කට්ටියගෙන් මේ මෙනෙහි කිරීම කර කර ඉඳලාම ඇවිදගෙන යනවා කිය කිය. අපේ ලොකු පුතා හින්දාම හරි දුකෙන් ඉන්නේ. <laughs> හරිද? එතනින්ම ඉවරයි. ඒ කියන්නේ ලොකු පුතා හින්දා නෙවෙයි දුක. මොකව හින්දාද? තමන්ගේ තුල තියෙන ලොකු පුතා ගැන තියෙන තණ්හාව හින්දා. ඒ සංඥාව වෙනවද බලන්න. නිකමට බලන්න මම හැම කෙනෙකුටම කියනවා දුකක් කෙනෙකුට සිතේ ඒ සියලු දුකට හේතුව තණ්හාව. ඒ සංඥාව එනවනම් යන්තමින් හෝ පටිසම්පාදයට කිට්ටුයි. එනිසා ඔබ නොහිතන ආකාරයේ උදාහරණ දක්වමින් එදිනෙදා ජීවිතයේ ඔබ සිදු කරන වැරදිත් පෙන්වා දෙමින් අද දවසේ මේ අපි සජීව වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ කාංකා විතරණ විශුද්ධිය අසුරින්. ඉතින් අද දවසේ කාංකා විතරණ විශුද්ධිය අසුරින් තවත් අපිට යොමු කර ඇති ප්‍රශ්න පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් 31 වන සතියේ කාංකා විතරණ විශුද්ධිය අසුරින් ගෙනෙන මේ සජීව දේශනාව අද රාත්‍රී 10ට බෞද්ධ ආගමනිකුලියෙන් ශ්‍රවණය කරන්නට පුළුවන්. මොකද අපින් බොහෝ දෙනා අපි මසනවා මේකේ නැවතවර ප්‍රචාරය කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ වගේම රාත්‍රී 12ට, මධ්‍යම රාත්‍රී 12ට බෞද්ධ ආරෝප වාහිනිය අපි නැවතවරක් මේ වැඩසටහන ගෙනේනවා රාත්‍රී 10ට බෞද්ධ ආගමන් නිතියෙන් සහ මධ්‍යම රාත්‍රී 12ට බෞද්ධ ආගමකට මතක් කරන්න ඕන එකක් තියෙනවා රාත්‍රී 10ට කරන ගුවන්විදුලි ධර්මදේශනාව මම එක සැරයක් මතක් කරා ඒක සත්භාවයෙන් සත්‍ය වශයෙන්ම මා විශ්වාස කරන්න ඇති කියලා හිතනවා මේක මේ සුසංයෝගයක් නෙවෙයි මට මතක් වෙන එක මම කියන්නේ මොකද මමයි ඒකේ දායකත්වය පිළිබඳව මේ මතක් කරන්නේ හැම වෙලේම මේක ප්‍රතිගත කිරීම කරන්නේ ඉතින් ඒ එක සැරයක් මතක් කරා මම විශේෂයෙන් අපේ පිටරටවල ඉන්න අයට තමයි දායකත්වය ගන්න පුළුවන් මැදිරියට එන්නේ නැතුව දායකත්වය ගන්න පුළුවන් එකම අවස්ථාව මේක කියලා ඒ බෞද්ධ නාලිකාව ඉතා සත්භාවයෙන් තමයි බොහොම අපහසුයෙන් මේ ගුවන් විදුලියත් මේක ප්‍රචාරය කරන්නේ කියලා මම දන්නවා ඒකින්ද පින්වන්ත අයට හැකියාව තියෙනවා නිවසේ ඉඳලා ලොකු මුදලක් වැය කරන්නේ නැතුව මේ ගුවන් විදුලි ධර්ම දේශනාවේ දායකත්වය වෙන වශයෙන් ගන්න. එහෙමයි. ඔබටත් පුළුවන් ගුවන් විදුලි ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්න ස්වාමින් වහන්සේ පැවසු ආකාරයෙන් ඒ සඳහා අපේ ගුවන් විදුලි කාර්යාලයට කතා කරන්න අපේ බෞද්ධ මාධ්‍යාලයට ඇමති වෙන්න ඔබට පුළුවන් මේ පිළිබඳව විස්තර දැනගන්න. එසේනම් කාංකා විතරක විශුද්ධිය සුරෙන් ඊළඟ ප්‍රශ්නය අපේ ස්වාමින් වහන්සේකින් විමසන්නට කැමතියි. කෙනෙකු කාංකා විතරන විසුද්ධියටපත් වූ බව දැනගන්නේ කෙසේද කියා මාවතගම ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන මෑණියන් කෙනෙක් අපින් විමසා තිබෙනවා. ඔව් අපි බොහොම සතුටටපත් වෙනවා මේ අහන ප්‍රශ්න ඇත්තටම මේ ප්‍රශ්න ටික අරගෙන අපි පෙළගස්ස ගන්නවා. මේ පෙළගස්ස ගැනීමදී එකිනෙකට ශ්‍රවණය කරන අයට පහසු වෙන විදිහටයි ඇත්තට මේ ප්‍රශ්න ටිකත් අපි මේ ප්‍රශ්න වලින්ම පෙළගස්සා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් අහලා ඒවලා තියෙන ප්‍රශ්න බලපුවාම අපි බොහොම සතුටටපත් වෙනවා මොකද වැඩි දෙනෙක් මේ පිළිබඳ ලොකු උනන්දුවකින් සහ වැඩි කැමැත්තකින් මේ වැනි මානසිකත්වයන් ඇති කර ගැනීම පිළිබඳව ගවේෂණශීලීව ඉන්න බව හොඳින් පේනවා. ඒක ලොකු ප්‍රවණතාවයක් ලොකු ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. එවැනි වෙලාවක ඇත්තටම මට මතක් වෙන්නේ අපිට මේ දේවල් කරන්න අවස්ථාව ලබා දුන්නේ අපේ කුසදම්ම නායක ස්වාමින් වහන්සේගේ අප්‍රතිහත වීරියෙන් තමයි මේ අවස්ථාව අපිට නිබඳව මේ ලැබෙන්නේ. උන්වහන්සේට අපි හැමදෙනාම පුණ්‍යානුමෝදනා කරනවා නිබඳවම උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. කාංකා විතරන විසුද්ධිය අපි කතා කරා වගේ Tamanට පළවෙනියෙන්ම કોઈ කවුරුත් ධර්මයේ පිළිබඳ ගවේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ කරුණු ටික හොයාගන්න ඕනේ. සුතා දතා කියන තැන් දෙක සම්පූර්ණ කරගන්න ඕනේ. සුතා දතා කියලා කියන්නේ ශ්‍රවණය කරන්න, ධාරණය කරන්න. ඉතින් ශ්‍රවණය කිරීම කියන එක සම්පූර්ණ වෙනවා මේ කාලේන පොත්පත් බැලීමේදී හැබැයි නිවැරදි පොත්පත්. පොත්පත් පිළිබඳ විශ්වාස කරන්න එපා. ත්‍රිපිටකයයි බලන්න ඕනේ. ත්‍රිපිටකයේ ආශ්‍රිත නිවැරදිව ලියලා තියෙන පොත්පත් සහ ධර්ම ශ්‍රවණය කිරීමත් එහෙමමයි අපි බලන්න ඕන ත්‍රිපිටකය හා සැසඳෙනවද ගැලපෙනවද කියලා හැම වෙලේම මේක බුද්ධ අවවාදය. එතකොට නිවැරදි ධර්මය හොයාගෙන ඒවා මතක තියාගෙන ඒවා Tamange අතුලාන්තයෙන් දැන් පටිසම්පදේ කිව්වොත් ඒක පීරියට මතක් වෙනවා නිකන් මතක තිබිලා බෑ. හරි පීරියට ක්‍රමානුකූලව මතක් වෙන්න ඕනේ. අන්න එහෙම හරියට මතක් තියෙන තත්ත්වයට හේතුත් එක්ක අවශ්‍ය කරන දේ මතක තිබුණාට පස්සේ අපිට තේරෙනවා නම් Tamanටම තේරෙනවා මේ කාලීනව මට හැම දෙයකටම හේතුව පසක් වෙනවා. හැම ගින්දර දකින මම වඩ පැහැදිලිනේ මම කියන්නේ එක උදාහරණයක් හැම වෙලෙම ගන්න තේරුම් කරවන්න. දේ දුන්න දකින්නට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අවුවයි වැස්සයි දෙක එකතු වෙනුනේ මේක සකස් වෙන්නේ කියලා. ගින්දර දකිනකොට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මට. මේකට හේතු මොනවද කියලා. මේ ගින්දරට හේතු මොනවද කියලා. ඒ ඒ මූලාශ්‍ර තේරෙනවා. මේ හරිය මේ නෙවෙයි ගින්දර ගන්න මෙන්න මේකයි කියලා. ලිපපත්තු වෙන්නේ නැති වෙනකොට අපේ අම්මලා දන්නා දර ටික එළියට ඇදලා නේද? ඒ ටික විසිරෝලා ආයතරයක් දාන්න දන්නවා. අලු ටික අයින් කරන්න දන්නවා. නේද? ඒවා මේ හිත ඇතුලෙන් කවදාකවත් වචන වලින් එන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ කෙලෙස් සහ කුසල් සහ අකුසල් දෙකම පිළිබඳව. මොකද මම එහෙම කියන්නේ මේ මාර්ගය කියන්නේ සංකත වූ මාර්ගයක්. සංකත කියලා කියන්නේ එතකොට හේතු සහගත සකස් වෙන දෙයක්. එතකොට එන්න ඒ මාර්ගයතර කුසල් සහ අකුසල් දෙකම මගේ තුල සකස් වෙනකොට අනුන්ගේ තුල සකස් නොවෙනකොට හෝ සකස් වෙනකොට ඒවා හේතු නිසා සකස් වෙනවාය කියලා හේතුත් එක්ක Tamanට තේරෙනවා. මෙයා මේ දේ කරපු හින්දා මේක වෙලා තියෙන්නේ. මෙයාගේ තුල අවිද්‍යාව අඩු හින්දා මේක මෙහෙම වෙන්නේ. මටම දැනෙනවා නම් අන්නේ දැනෙන පමණින් Tamanට තේරුම් ගන්න පුළුවන්. මම මෙවැනි විසුද්ධියකට පත් වෙලා තියෙන කියලා බොහොම උසස් මානසික තත්ත්වයක්. හැබැයි ඒක පිරිනනවා. කාලීනව පිරිනනවා. ඉතින් ධර්මයේ තුලම නැවත නැවත මේක එක්තරා තදබල මෙහෙයුමක් අසුනාත්මය. ඒ කියන්නේ එකවර එක එකවර ඇති කරගත යුතු අධිකතර වූ ක්‍රියාවලියක් තමයි මේ මාර්ගසිත උපදවා ගන්නවා කියන්නේ. ඒක සැරෙන් සැරේ චුට්ට චුට්ට චුට්ට චුට්ට කර කර කර කර අතහැරියොත් හැමදාම වෙන්නේ මම මේකට එක උදාහරණයක් කියලා නවත්තන්න. ඒක ලේසි මට. පල්ලෙහාට ගලන සැඩපහරක් තියෙනවා. මේකේ උඩ තියෙනවා අපි මේ මේ මෙහෙම කන්දකින් ගලන්නේ. ඒකෙන් එහා පැත්තේ කන්දෙන් එහා පැත්තට තියෙන තව පැත්තකට ගලන ගඟක්. මට මේ මම මේකටයි අහු වෙලා ඉන්නේ. මේක මේක යන්නේ බොහෝම නරක පැත්තකට. හැබැයි අර කන්දෙන් එහා පැත්තේකට වැටුනොත් එහෙනම් ඒක යන්නේ ඉතා හොඳ පැත්තකට. දැන් මම මේකට අහු වෙලා ඉන්නගෙන මම මොකද කරන්න ඕන? චුට්ටක් උත්සාහ ගන්නවා නිකන් නිකන් හිටියොත් මොකද වෙන්නේ? ගත ටික ඔක්කොම ආයතරයක් පල්ලෙහා. නේද? ආයෙ ඒ ටික යන්න වෙනවා. ඒතර මේකෙන් ගොඩ යන්න නම් මෙයා කරන්න ඕන එක දිගට අර කඩයිමෙන් එහා පැත්තට යනකම් වීරය ගන්න ඕනේ. කවදා හරි දවසක එක දිගට කඩයිමෙන් එහා පැත්තට යන තුරු වීරය ගත්තොත් ඊට පස්සේ වැටෙන්නේ වෙන ප්‍රවාහයකට. අන්න ඒ වගේ තමයි අකුසලයේ විසින් අදින්නා වූ මේ වැඩපිළිවෙල කියන සැඩපහරට අහු වෙලා ඉන්න අපි එක දිගට එක කාලයක අකණ්ඩව තදබල වීරයක් එක දිගට ගැනීමෙන් හරි සිහියෙන් කටයුතු කිරීමෙන් නුවණින් කටයුතු කිරීමෙන් වෙනත් ස්රෝතයකට වැටෙන්න පුළුවන් වෙනත් ධාරාවකට වැටෙන්න පුළුවන් අන්න ඒ ධාරාව තමයි නිවන දක්වා ගලන ගඟට වැටෙන්න පුළුවන් ඒකට කියනවා සෝතාපන්න කියලා හරිද ඉතින් එන්න ඒ தත්ත්වෙටපත් වෙන්න තමයි අපිට අවශ්‍ය කරන්නේ. එතකොට මෙයා දැනගන්නවා මට හැම හේතුවක්ම දැන් තේරෙනවා කියලා. ඒ හේතුව තේරෙනකොට ඒක පිරිහෙන්නට නොදී රැක ගන්න ඕනේ. අන්නේ தත්ත්වයට ආපුවාම කියනවා තමන්ටම තේරුම් ගන්න පුළුවන් මම මෙවැනි විසුද්ධියකටපත් වෙලා ඉන්නේ කියලා. එමයි සම්සසේනම් ප්‍රතිවික්ෂ වැඩසටහනේ ඊළඟ ප්‍රශ්නයත් අපේ ස්වාමීන් වහන්සේකින් විමසනවා. කාංකා විතරණ විසුද්ධියටපත් වූ අයෙකු නැවත පිරිහීමටපත් වන්නේද? කියා කටුපොත ප්‍රදේශයේ ශ්‍රදැහැති මහත්මයෙක් අපෙන් කාංකා විතරණ විසුද්ධියටපත් වෙච්ච කෙනෙකු සෝවාන් ඵලයටපත් වෙන තුරුම කාංකා විතරණ විසුද්ධිය අවශ්‍යයි. සෝවාන් ඵලයටපත් වෙන තුරුම අවශ්‍යයි. ඊට මෙහා කාංකා විතරණ විසුද්ධියකටපත් වීමක් තියෙනවා. ඒක පිරිනව. හරි? ඒක පිරිනනවා. ඒ විසුද්ධියටපත් වීම කියන්නේ සිහිය පවත්වා ගැනීම. පටිසම්භිදා මග්ග ප්‍රකරණ ආදී ප්‍රකරණ ගන්තවලත් සිහිය පවත්වා ගැනීම කියන එකයි මේ විසුද්ධිය කියන තැනට එන්නේ. කාංකායතන විසුද්ධිය විතරක් නෙවෙයි ස්වාමීවත්පගෙදී ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන ඔය දැන් බංගානුපස්සනාව නැත්නම් උද්‍යව ඥානය බංගානුපස්සනාව මුංචිත කම්මතා ඥානය ආදි වශයෙන් ඔය තියෙන හැම එකක්ම පරිහිමටපත් වෙනවා. හරිද? ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන මාර්ගසිත උපදවා ගන්න තුරු කෙනෙක් නැවත සම්පූර්ණ පිරිහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් අපි අහලා තියෙන මේක හරියට මෙන්න මේ වගේ. රතවිනිත සූත්‍රයෙන් මේක අපූර්වට පැහැදිලි කරන්නේ. රතවිනිත සූත්‍රය කියන්නේ පළවෙනි රතේ ගියා, එකෙන් බැස්සා, දෙවෙනි රතේ ගියා, එකෙන් බැස්සා, තුන්වෙනි රතේ ගියා, එකෙන් බැස්සා. මේ වගේ හත්වෙනි රතෙන් ආවත් යම් තැනකට. ඒතකොට යම් තැනකට ආපු ගමන පළවෙනි රතේ ආපු එක හේතු වෙලා තියෙනවද නැද්ද? පළවෙනි රතේ ආපු එක අන්තිම එක දක්වාම වේ. සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දක්වාම වේ චිත්ත විසුද්ධිය ධිට්ඨි විසුද්ධිය දක්වාම වේ ධිට්ඨි විසුද්ධිය කාංකා වේතන විසුද්ධිය දක්වාම වේ ඒවා ඒ වගේම අවසානයේ දක්වාම වේ එතකොට කාංකා වේතන විසුද්ධිය මාර්ග ඥානය දක්වාමත් හේතු වෙනවා හැබැයි මාර්ග ඥානය දක්වා කාංකා වේතන විසුද්ධිය පරිපූර්ණ කරගත කෙනෙක්ගේ ආය පිරෙන්නේ නැහැ ඊට මෙහා ඇති කරගන්න සිහිය පවත්වා ගැනීම කියන එක යම් කිසි පාප මිත්‍රාශ්‍රයක් හින්දා හෝ භාවිතයේ අඩුභාවයක් හින්දා නැවත පිරෙන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ හේතු දැනි දැනි අපි ඒක අපිට හොඳ පැහැදිලි. නේද? අපි හොඳට මෛත්‍රී භාවනාව කරන කාලෙදී හොඳට මෛත්‍රිය තියෙනවා හිතේ. නමුත් ටික දවසකේ සමහර කාලවලට ඒක භාවිතා කරන්නේ නැතුව ඉන්නකොට මෙන්න නොහිතපු විදිහේ දේවල් ඇවිල්ලා පිරිහිලා Tamanට හිතෙනවා මං කොතෙන්ද මේ වැටුනේ කියලා. නේද? දැන් මේ දවස්වල ගොඩක් කටට එහෙම හිතිලා ඇති. ඇයි දැන් භාවිතේ නැහැනේ. දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම රූපායන දිහා බලාගෙන, ෆෝන් එක දිහා බලාගෙන නේද? ගහමු කොටමු මරමු කියන තැන ඉන්නේ. එතකොට ඔය පිරිහීම දැන් බලන්න. එහෙනම් පිරිහිලා නම් මම පිරිහෙන ස්වභාවයේ සිටිනවා. ඒකින්ද ඒක පිරිහෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සාමාන්‍යයෙන්. කාංකා විතරන විසුද්ධිය ඇසුරෙන් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පළමු අර්ධයේ අපි කතා කරන අවසන් ප්‍රශ්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නටයි මේ සූදානම. සාමාන්‍ය ජීවිත ගත කරන අපිට මෙවැනි උසස් මානසික තත්ත්වයක් ඇති කර ගැනීමට ඉඩ අවකාශය තිබනවාද? නැතිනම් මේ සඳහා වන වනගත වීම වැනි හොදකලා වාසය කිරීම අත්‍යවශ්‍යද? ඉතාම වටිනා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මසා තිබෙන්නේ. අපගේ Facebook ගිණුමට තමයි මේ ප්‍රශ්නය යොමු කර තිබුණේ. ඒ කියන්නේ නිවේදකයන්ට පවා වනගත වෙන්න වෙනවා එහෙම නෝ. හොඳයි. මෙහෙමයි. ඇත්තටම හුදකලා වීම හුදකලාව අකණ්ඩ මං කියවනේ අකණ්ඩ වීරයක් ගන්න ඕනේ කියලා ගන්න මහත්ම කවදා හරි දවසක මේ කර්මයෙන් ගැලවෙන්න. ඇයි මේ කර්මයෙන් ගැලවෙනවා කියලා කියන්නේ මේකේ නිදහසක් තියෙනවද කියන්නේ? කොච්චරවත් මේ හිතේ වැඩේ මොනවද ලුහු බඳින ගතිය මොනවද ලුහු බඳින ප්‍රිය දේවල් නේද දැන් දකීවා දැන් දකීවා දැන් ඇසේවා දැන් ඇසේවා කියලා මොන්න පීඩණයකින්ද මේ ඉන්නේ කමක් නෑ එහෙම පීඩණයක හිටියට එක සැරයක් දැක්කට පස්සේ ඇතිනම් එක සැරයක් ඇහුවට පස්සේ ඇතිනම් ජීවිතේ ළඟා කරගත හැකි ඉහළම සතුට යම් කිසි කෙනෙක් ළඟා කරගත්තා කියලා හිතන්න ඉහළම සතුට ළඟා කරගත්තා කියලා හිතන්න ඇද්ද නේද ආයෙ චුට්ටකින් වෙන්නේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. ඉහළම සතුට ළඟා කරගෙන චූටි වෙලා ඉන්න පුළුවන්. ඒකේ උඩම තැනට වෙලා ඉන්නවා ඊට පස්සේ ඒ ඒ ඒ ඒ ඉහළම සතුට ළඟා කරගන්න භාවිතා කරපු වස්තු තිබියදීම ඒ සතුට නැති වෙනවා. හිතර බලන්න අපි ගොඩාක් ප්‍රිය කෙනෙක්ව හම්බුණා මං කියන මගේ ඉහළම සතුට ලැබුණා කියලා. හරිද? නැත්නම් සක්විති රාජිකම හම්බුණා කියන්නේ ඉවරයිනේ කතන්දරේ. හරිද? සක්විති රජකම හම්බුනහම බොහොම සතුටින් ඉන්නවා කියලා සක්විති රජකම හම්බෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න දැන් අපේ රටේ නායකයෝ ගත්තොත් දැන් ඒක ලබා ගන්නකම් පුදුම මාරාන්තික අරගලයක් කරේ. ඒ කියන්නේ ඒකෙන් සතුට වෙනවා. මම හිතන්නේ ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ දවස් කිහිපයක් සති කිහිපයක් ඒ සතුට තියෙන්න ඇති. දැන් කොහොමද අනිත් පැයට වැඩිය ලොකු දුකකින් වාසයකට හැම හැම අරමුණක්ම එහෙමයි. හරිද? හැම අරමුණකම මේ වැනි තත්ත්වයන් තමයි තියෙන්නේ. ඉතින් මේක තේරිච්ච අය කල්පනා කරනවා මේ ලෞකික දේවල් වල ඉහළම තැනට ගත්තත් වැඩක් නැහැ. ඒක ඒක තියෙද්දිම සතුට නැති වෙනවා. ඒක තියෙද්දි උදාහරණයක් අපි වාහනයක් ගත්තාම සතුටක් ඇති වෙනවා කියලා හිතුවොත් ඒක පස්සේ දුහ බඳිනවා. අන්තිමට ඒක ලබා ගත්තට පස්සේ දවස් දෙක දැන් වාහනේ තියෙන සතුට නැහැ. එතකොට කරන්න එතකොට ඒ මේ බව තේරුම් ගත්ත නුවණැති අය මොකද කරන්නේ? මේක හරියන වැඩක් නෙවෙයි. මේක ලණුවක්, මේක උගුලක්, මේක මර උගුලක්. මේකෙන් මම වැඩියෙන් දුක් විඳිනවා කියලා දැනගෙන මේකෙන් අයින් වෙන්න හදන වෙලාවේ මේ තේරුම ඇතුව යම්කිසි කෙනෙක් හරියටම කරනවා නම් සාමාන්‍ය ජීවිතේ නම් මේක කරන්න ලොකු හැකියාවක් තියෙනවා. නමුත් සම්බාධක වැඩි. අකුසලය කියන එක නැගෙනකොට අර දැන් ඔය ඇතිවෙච්ච අවබෝධය දැන් මම මේ කියනකොට හොඳටම තේරෙනවා. අහනකොට. හිතෙන ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කියන්නේ. අපිත් මේ වැඩේ කරන්න ඕන කියලා. කොච්චර වෙලාව තියෙන්නේ ඔබ? හේතුව අවබෝධය නැතිකම නෙවෙයි. අකුසලයාගේ ස්වභාවය තමයි මෝහය ඇති කරනවා. අකුසලයේ අපි ඇත්ත වසන් කරනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ ඉන්න කෙනෙකුට අකුසල ඇති වෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒක නිසා වඩා ලාභයක් තියෙනවා. අර එකවර ගන්න ඕන වීර්යයක් මං කිව්වේ අර සැඩ පහර දිගේ එකවර යන්න ඕන එක කකුලෙන් අදින ගතිය අඩුයි එතකොට. අපි තුන් සැඩ පහර දිගේ පීනගෙන යනකොට කකුල කකුලෙන් අදිනවා කියලා. හරි අමාරු වෙන එතකොට පීනන්න. හරිද? ඒක අඩුයි වනගත වීම, හුදකලා වීම වලදී. හැබැයි සමහර ඇත්තන්ට පෙර කල පින් මදි හින්දා දෝ මං එහෙම කියන්න කමන්නේ එහෙම කිව්වට ඒක ධර්මයේ තියෙන මේ தත්ත්වයක්. මේ පරිසරය හදාගන්න බෑ. මේ පරිසරය මොන විදියකින් හදන්න හැදුවත් කොහෙන් හරි මහ භයානක බාධා එනවා. ඒකද පින් කරන්න ඕනේ කියන එකත් මම මතක් කරනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරපු දෙයක්. එහෙනම් ඒ පරිසරය සකස් වෙන්නේ නැත්නම් තමන් ඉන්න තැන ඉඳන් උපරිම වීරයෙන් කටයුතු කරලා සෝවාන් වෙච්ච අය වුණ තරම් ඉන්නවා. ගිහි ජීවිතේ ඉඳගෙන සෝවාන් ඵලයටපත් වෙච්ච අය වුණ තරම් බුද්ධ සාධක සහිතව බුදුරජාණන් වහන්සේ කාලේදී පිටේ තියෙන පරිසරය ගැන සංවේගයටපත් වෙන්න එපා නේද? හැකියාව තියෙනවා නම් සැලසුම් සහගතව සහ ළඟ ඉන්න කිසිවෙකුට බාධාවක් වෙන්නේ නැති වෙන්න තමන්ගේ අයට අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න මොකද හිතත් එක්ක කරන සෙල්ලමේදී අසාධාරණකම් කරලා ඉවර වෙලා මේ ගිහිල්ලා කැලාවට වෙලා හිටියොත් එහෙම පස්පසු එන පසුතැවිලිත් එක්ක මුකුත් කරගන්න බැරි වෙනවා මේක හරි පරිස්සමෙන් යන්න ඕනේ ඇලීම් ගැටීම් නැති වෙන විදිහට තමයි තමන්ගේ වැඩේ කරෙන්න ඕනේ ඒකට සකසුරුවම් වෙන්න ඒකට බොහොම සංයමයෙන් උපක්‍රමශීලීව කිසිවෙක්ගේ සිතක් සිද වෙන්නේ නැති වෙන තමන්ගේ යුතුයකම් අඩු වෙන්නේ නැති වෙන්න සිතා ප්‍රවේශමෙන් අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඥානවන්ත වෙන්න. එහෙම වුණොත් පුළුවන් කරගෙන යන්න. ඒක නිසා සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනාට මේක කරන්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. අනිවාර්යෙන් පුළුවන්. ස්ථානයට වැඩි සිහියයි ඕනේ. එහෙමයි සෝනස්. සදහතුනේ කාංකා විතරණ විශෘති අසුරෙන් ප්‍රතිවීක්ෂා වැඩසටහනේ 31 වන සතියේ අපි කතා කළේ ඔබ අපට යොමු කර තිබූ ඒ ගැටලු පිළිබඳව එසේනම් අද දවසේ කාංකා විතරණ විශුද්ධිය අසුරෙන් සිදු කළ ඒ ගැටලු සාකච්ඡාව අපි මෙලෙසින් යමාවටපත් කරනවා. අපි මේ සෝදානම් වෙන්නේ තත්ත්වේක්ෂා වැඩසටහනෙන් අපේ පසුගිය දින කිහිපය පුරාවටම කතා කළා පසුගිය වැඩසටහනත් අපි වෙන් කළේ ඒ වෙනුවෙන් මේ රටේ සිදුව තිබෙන ඛේදජනක සිදුවීම් මාලාව නිසා බොහෝ දෙනා කම්පාවටපත් වෙලා ඉන්නේ. ඉතින් හරි හැටි Tamanගේ රැකී රක්ෂාව සිදු කරන්නට, හරි හැටි ගමනක් බිමනක් යන්නට, Tamanගේ දරුවව පාසලට උපකාර පන්තියට යවන්නට බැරි මට්ටමට මේ රට දැන් නැවතත් පත්වලා ඉතින් අවුරුදු 10කට පස්සේ මේ අපිට අහන්න ලැබුණු දුක්ඛිත සිතියක් තමයි පසුගිය දවසක අපි ඇහුවේ. ඉතින් මේ නිසා අපිට ඉදිරියේ තිබෙන තවත් තවත් දවස් දවස් 16කින් අපට උදා වෙන වෛශාඛ්‍ය මංගල්‍ය අපිට සමරන්නට පුළුවන් වේවිද? ඇත්තෙන්ම බුදුන් වහන්සේගේ තෙමකුල අපි ඉතාමත් අසිරියෙන් සැමරුවා. ඉතින් අපිට මේ පාර ඒ තෙමකුල සමරන්නට හැකි වේවිද? ඉතින් මේ පිළිබඳව අපි බොහෝ දෙනා කනගාටුවටපත් වෙනවා. මොකද අපි බෞද්ධයන් විදිහට අපි සියලු දෙනාම මේ තෙමඟුලට පිළිවෙතින් පෙළ ගැසිලා ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් පූජාවන් වල යෙදিলা. ඉතින් මේ වෙසක් සතියක් අපි නිර්මාණය කරගෙන ඒ සඳහා හැකිතාක් අපි ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඉතින් අපි වෙසක් උලෙල මේ පාර අපිට සිදු කරන්නට හැකි වේ. ඉතින් විශේෂයෙන්ම ශ්‍රීපත් කරන්නට ඕනේ බෞද්ධ ආමාත්‍යාලයේ මෙවර වෙසක් පොහොදා වැඩසටහන අපි සිදු කරන්නේ නැහැ. නමුත් බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ආගුවන් විදුලියත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙසින් ඔබට වෙසක් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නට පුළුවන් වෙනදාට ඔබ පොහොය දවසට සම්බෝධි විහාරස්ථානයට පැමිණිලා පොහොය වැඩසටහනට සම්බන්ධ වෙන තැනැත්තෙක් නම් ඔබට මේ පාර ඔබේ නිවසේ ඉඳලා බෞද්ධ ආරූප වාහිනිය සමගින් බෞද්ධ ගුවන් විදුලිය ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සජීව ලෙසින් වෙසක් වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට පුළුවන් තිබෙන ආරක්ෂක තත්ත්වය මත ආරක්ෂක හේතුන් මත තමයි මේ පියවර බෞද්ධ සමාජ විචාලය විසින් අපි අරගෙන තිබෙන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඉදිරි ඇති වෙසක් උත්සවය පිළිබඳව අප ඉටු කළ යුතු දේ කුමක්ද? අපි යම් කිසි දෙයක් සිදු නොකළොතින් ඒ අපේ බියගුණකමද ස්වාමීන් වහන්සේ? ඔව්. එහෙම හිතෙනවද? කියලා අපි අපේ අපේ පිළිසගෙන උතහර බලමු එහෙම හිතෙනවද කියලා. මේක අපි හැම වෙලෙම දෙපැත්ත දේරෙන විදිහට ප්‍රවේශමෙන් කටයුතු කිරීම හොඳයි. මේ මේ ප්‍රශ්නේදී කවිද මහත්තයා මම අහනවා කැරපොත්තෙක් දැක්කහම පස්සට යනවද නැත්නම් කැරපොත්ත ඉන්න පැත්තට යනවද පස්සට යනවා එතකොට ප්‍රශ්නේ ඉවරයි ඒ බයටද කැතටද කැතට නේද එතකොට බොහෝ නුවණ තියෙන අය නේද මම හරි ලස්සන ප්‍රස්තාවිකුලක් දැක්කා ඊතරේදා දුන්න පස්සට අදින තරමට තමයි ඊතලයේ වේගෙන් ඉස්සරහට යන්නේ කියලා හරිද ඒ වගේ පස්සට ඇදිය යුතු තැන උපක්‍රමශීලීව පසුගාමී වීම බයගුලකම නෙවෙයි ඒක සැලසුම් සහගත වීමයි. ඒ ඒ කතාවක් සම්පූර්ණයෙන්ම අපේ අත්තන් සමහර අය විශේෂයෙන් මුහුණු පොතේ එහෙම මේ වගේ බියගුලකමද කියන ප්‍රශ්න මේවත් එක්ක අපි ලොකු ගැටලු සහගත තත්යකටපත් වෙවි. ඒකින්ද මේකට නිවැරදි විසඳුමක් අපි ගත යුතුව තියෙනවා. මේක මහා මේකට හේතු බොහෝමයක් තියෙන ප්‍රශ්නයක් මේක හේතුවක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් මේකට බොහෝම ප්‍රඥාවන්තව අපි බෞද්ධ ජනතාව විදිහට සැලසුම් සහගතව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක පළවෙනි එක. දෙවෙනි කාරණාව හැබැයි අපි පිරිහෙන්න බෑ. අපේ පිරිහීම අපේ ලොකු ගැටලුවක්. මේ වතාව හැම දෙයකම අපි ඕනම දෙයක් කරද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ හරි ලස්සනට අවස්ථා කළමනාකරණයක් කරගන්න. ඒ අවස්ථාවේ මොහොත වර්තමානය කළමනාකරණය කරගන්න ඕනේ. හොඳින් විමසීමෙන් බැලුවොත් සියලු දෙනාගේ ජීවිතවලදී ජීවිතයේ Tamanට ලැබෙන හැම අවස්ථාවම අපූර්වට හරවන්න පුළුවන් මම මේක අනේ පිළිසිරිතුමාගේ උදාහරණය කියන්නේ බෝනික්කටත් දානයක් දුන්න උදාහරණයක් තියෙනවා ඒ තමයි මේ අවස්ථාව පොඩි එකාගේ ඉතහා දණ්ඩ කරේ ඒ වෙනුවට ලොකු පිංගමක් කරා කවුරුහරි දකින්නකොට කියයි බෝනික්කෙකුට මොකටද පිංගමක නෑ නෑ එතනදී මේ බෝනික්කට පින් දෙන්නවා කියන මේ වැරදි අදහසක් නෙවෙයි එතන තිබ්බේ මොකද ඒ හරහා පින්කමක් සිද්ධ කරලා පින් ඇති කර ගැනීම. ඒකේ අවස්ථා ඕනම අවස්ථාවක් නිවැරදිව තමන්ගේ පැත්තට වාසියට හරව ගන්න පුළුවන්. වාසිය කියලා කියන්නේ ආත්මార్థකාමී වාසිය නේ. තමන්ගේ යහපතට හරව ගන්න පුළුවන්. මෙවර තමයි අපිට පුළුවන් ඊටාම අපේ කලින් මහත්මයාත් මතක් කරා වගේ වටිනම විදිහට වෙසක් සමරන්න පුළුවන් අවස්ථාවක් මේ වෙලාවේ තියෙනවා. ඒ තමයි හැම කෙනෙකුටම තමන්ගේ ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන සති දෙකක් තුනක් හතරක් දැඩි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉන්න. තමන්ගේ විහාරස්ථානයේ ඉතාමත්ම සුරක්ෂිත භාවනාවේ යෙදෙන පිරිස ඒක රස කරගන්න. මේකට මම උදාහරණයක් අපි කරන වැඩපිළිවෙල පිළිබඳව මතක් කරන්නම් මේ වෙලාවේ. ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තමයි මම ඉන්නේ. 13 වෙනිදා ඉඳලා. මේ 13 වෙනිදා ඉඳලා ඉතාම ආරක්ෂා හැමෝටම මේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන් වන්නේ මම ඉන්නේ ආරක්ෂාව ලබාගත හැකි තැනක හින්දා 100 දෙනෙක් එකතු කරගෙන ඒ ඒ මේ අතටත් ඒකට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ඉල්ලීම් කරන්න ඕනේ. අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. ඒ ඉල්ලීම් කරලා පස්සේ අපි අනන්‍යතාවය තහවුරු කරගන්නවා. අද දවල් 10න් පස්සේ මේ ඉල්ලීම කරන්න පුළුවන්. මම දුරකථනක අන්තිමට කියන්නම්. සිය දෙනා සිය දෙනා එක රාශි වෙලා 13 වෙනිදා ඉඳන් උදේ 8 ඉඳන් හැන්දෑව 4 දක්වා අපෙන් අපේ පොඩි ස්වාමීන් වහන්සේලාගෙන් හෝ මගෙන් කමඨාන් සාකච්ඡා කරලා මෛත්‍රී භාවනාව સિદ્ધ කරනවා මාසික කාලයක් සතියේ දිනවල නිවාඩු තියෙන දිනවල ඒ ඒක අඛණ්ඩව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන පුදෑසන 8 ඉඳන් හැන්දෑවේ 4 දක්වා කාලය තුල මෛත්‍රී භාවනාව රටටත් සිතක් පතා Tamanටත් සිතක් පතා මේක භාවනානුයෝගීව ඉන්න කැමති අය ඉන්නවා නම් අපි උපරිම ආරක්ෂාව සපයනවා ඒ සඳහා අපි රජයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ඒ එහෙම ආරක්ෂා සපයන්න පුළුවන් තැනක් හැමෝටම මේක කරන්න බෑ ඉතින් පුළුවන් අයට එහෙම Tamanට ප්‍රාදේශීය වශයෙන් ආරක්ෂාව සපයන්න පුළුවන් අයට තමන්ගේ තැනට එන අයගේ අනන්‍යතාවය තහවුරු කරගනිමින් මොකද හරි භයානක තත්ත්වයක් තියෙනවා සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන් දැන් මේ වෙනකොට පැවිදි වේශයෙන් එන්න පුළුවන් යම්කිසි සූදානමක් තියෙන බව සඳහන් කරලා තියෙනවා මේක එහෙම වුණොත් එහෙම අපේ බෞද්ධයන් බොහොම කිපෙනවා එහෙම කිපුණොත් එහෙම ගැටලුවක් එනවා ජාත්‍යන්තර වශයෙන් වැනි අදහස් තියෙනවා ඒ වගේව කරගන්න උවමනාව තියෙනවා ඒකින්ද අපි මේ වෙලාවේ තත්ත්වයටපත් නොවි නමුත් ඒ වගේ පුළුවන් අයට කරන්න පුළුවන් එහෙම වුණොත් අද දහවල් 10න් පස්සේ කිල්ලීම් කරන අයට 10න් පස්සේ විපස්සනා මධ්‍යස්ථානයේ ජංගම නෙවෙයි මේ ස්ථාවර දුරකථන අංකයට කතා කරලා තමන්ගේ නම දුන්නාට පස්සේ අපි අනිත් පැත්තට කතා කරලා දිනේ ලබා දෙනවා සහ ඊට පස්සේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ සම්පූර්ණ පරීක්ෂා කරලා තමයි ඇතුළට ගැනීම සිද්ධ කරන්නේ 0.1 2යි 694යි 694යි 100 දුරකථන 0112 694 100 දුරකථන අංකයට කතා කරලා 13 වෙනිදා ඉඳන් සතියේ දින වෙන් කරගන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා අපිත් එක්ක කමඨහන් සාකච්ඡා කරලා උදෑසනම මෛත්‍රී භාවනාවේ යෙදෙන්න අවස්ථාව තියෙනවා. 8 වෙනුවෙන් අපි මේක සිද්ධ කරනවා බෞද්ධත්වයන්ගේ යම් පිළිහිමකටපත් වේ කියන ගැටලුවට විසඳුමක් වශයෙන් දෙපැත්ත සමතුලිත කර ගැනීම සඳහා. වෙසක් මාසේ පුරාවට ඒක සිද්ධ වෙනවා. විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වෙසක් වැඩසටහනේ ආකාරයෙන්ම සිදු වෙනවා. වෙසක් වැඩසටහන ගැන තාමත් අපි තීරණයක් අරගෙන නැහැ. ඊළඟ සජීවී වැඩසටහන වෙලාවේ අපි ඒක මතක් කරන්න බලාපොරොත්තු රටේ තත්ත්වය අනුව අපි ඕනම දෙයක් වෙනස් කරන්න සූදානමින් ඉන්නවා. කිසිම විදිහකින් අපි ආරක්ෂාවට තර්ජනය වෙන කිසි දෙයක් කිරීමට සූදානමක් නැහැ. අපි බෞද්ධ මතක් කරා වගේ බෞද්ධ රූප වාහිනියත් ගුවන්විදුලියත් මෙවර වෙසක් වැඩසටහන අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ සජීව ලෙසින් බෞද්ධ රූප වාහිනියෙන් ගුවන්විදුලියෙන් ගෙනෙනවා. මෙවර සම්බෝධි විහාරස්ථානයේ වෙසක් වැඩසටහන පවත්වන්නේ ස්වාමීන් වහන්සේ ආරක්ෂක හේතුන් මත. ඉතින් ඒ පිළිබඳව අපි ඔබට වැඩි වැඩියෙන් මතක් කරන්නේ මේ කරුණ සමාජගත වෙන්නට ඕනේ. මොකද බොහෝ දෙනා සම්බුද්ධි පහරස්ථානයට වෙසක් පොහොයට පැමිණෙනවා. ඒ නිසායි අපි මේ ශ්‍රීපත් කිරීම ඔබට නිරන්තරයෙන් ගෙනෙන්නේ. මම කියන්නේ හොඳ වැඩගත් වෙන සම්බුද්ධි පහරස්ථාන කියන්නේ බොහෝ විට ඉලක්කගත අරමුණක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ධර්මයේ ප්‍රචාරය කරන ප්‍රධානම තැන නිසාවේ අපි ඒ ප්‍රවේශම සිද්ධ කර ගැනීම සිද්ධ අපි කාගෙත් මම හිතන්නේ ඒක ලොකු මේ වගකීමක් ඒ ප්‍රවේශම සිද්ධ කරගන්න. අපි සම්මත මීළඟ ප්‍රශ්නය විසඳන්න කැමති රටේ උද්ගත වී ඇති තත්ත්වයේ ධර්මානුකූලව කොටස් දෙකකට බෙදනවා. ඉතින් වර්තමානයේ ප්‍රතිඵලය හා ඒට හේතු වශයෙන් මෙහිදී වර්තමානයේ අර්ථ දැක්වීමෙන් හේතු විශ්ලේෂණය කිරීමත් નિවර්ද නොකළහොත් ගැටලුව විසඳා ගැනීමට නොහැකි වෙනවා. වර්තමානයේ දේශ ඔබ වහන්සේ මොන වගේ අර්ථයක්ද ගන්න කටයුතු කරන්නේ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ දැක්මක්ද තියෙන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නේ දැක්කහම ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ වර්තමාන තත්ත්වය නේද? වර්තමාන තත්ත්වය සහ ඒකට හේතු කියලා. මේ දෙකම හරියට වර්තමානයේ විශ්ලේෂණය කරගන්න ඕනේ හේතු දකින්න ඕනේ. වර්තමානයේ දැක්කම අපි දකින දේ තමයි මේක අතීත බොහෝ කාරණාවල ප්‍රතිඵලයක් මේ වෙලාව හයියෙන් වහින වෙලාවක හිතුවක්කාර විදිහට අසනීපකාරව ගිහිලා තෙන්නේ නැහැ නේ. දැඩි අවරස්මේ තියෙන වෙලාවක ඒකට ගිහිලා ඒකේ ගිහිල්ලා වේලි වේලි ඉන්නේ නෑ මේ විජලණය වෙලා මැරනකම් නේද? එතකොට ඒවා ඒවා එක දිගට තියෙන්නේ නැහැ. මේ වර්තමානයේ කියන්නේ මහා භයානක හේතු සමුදායක ප්‍රතිඵලයක් ඉදිරියට අවිලා තියෙන වෙලාවක්. ඒ වෙලාව අපි මේ මොහොත තේරුම් ගන්න ඕනේ. මේක කලබල වෙන්න ඕන වෙලාවක් නෙවෙයි. හිතා නිදහසේ විවෘත මනසකින් හිතා සූක්ෂමව හිතාම බුද්ධිමත්ව මේ දිසා මේ දිහා බලලා හේතු හොඳින් හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක්. තුවාලයක් වෙලා තියෙනවා නම් මේ හිතුවක්කාරකමට ඇවිදින්නේ නැහැනේ කකුල තුවාල වෙලා නම් කකුල හොල්ලන්නේ නැතුව ඉන්නවා. ඇයි? හොඳ වෙන බව දන්න හින්දා. ඒකින්ද මේ தත්ත්වය හරියට තේරුම් ගන්න මේක භයානක தත්ත්වයක්. භයානක කියන්නේ මේ ගොඩාක් බය වෙලා මේ බයෙන් ගැහ ගැහි ඉන්න නේ මං කියන්නේ. මේ මේ අවස්ථාවේ තියෙන යම්කිසි කුරිරු ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙන සුබ ගතියක් තියෙනවා. ඒකින්ද තමන්ගේ පැත්ත බේරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. විශේෂයෙන් බෞද්ධ නාලිකාව කොහොම හරි ධර්මදේශනා ටික තමන්ගේ ගෙදරට ලබා දෙනවනේ. නේද? එතකොට මේ ටික හරියට අහන්න අවස්ථාවක් තියෙනවා මෙන්න. එහෙනම් රටේ ආර්ථික තත්ත්වය පිරිහෙන්නේ නැති වෙන්න බොහෝ ප්‍රවේශමෙන් විමසිලිමත් දැන් සමහරලාට ආරක්ෂකංශ හරිය ගැටලුවටපත් වෙනවා. සමහර තමන්ගේ ගමන් මළු අතල්ලා දාලා යනවා. අමතක වෙලා යනවා. හරි ඉතින් මේ ගමන් මල්ල අමතක කරලා දාලා යනවා කියලා කියන්නේ මෙතන ලොකු වේදමක් ලොකු ප්‍රශ්නයක් ලොකු කාලගොට්ටියක්. එදාට සිදු නොකරපු අය දැන් හිතාමතාම කරනවාද කියලා හිතන වෙලාවකට. ඒ තරමටම. එහෙනම් විමසිලිමත් වෙන්න ඒවා තමන්ගේ දේවල් තමන් හරියට පර්ස් එකක්වත් අමතක කරලා යන්න බෑ. වාහනයල් සමහර තැන්වල වාහන නවත්තලා ගිහිලා දිනවා හොයාගන්න බෑ කට්ටිය. ඉතින් මේ වගේ ඔක්කොම අපි එකතු වෙන ලොකු දෙයක් කරන්න පුළුවන් මේ වෙලාවේ චුට්ටක් පරිස්සමෙන් අපි මේ කියන ක්‍රම මට මතක් කරන් තියෙන මේක භයානක යම් කිසි ආකාරයක අවදානමක් තියෙන අවස්ථාවක්. එහෙමයි සවනස්. ඉතින් රටේ ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ඉතින් ඔබ බියවන්නට දෙයක් නැහැ. විශේෂයෙන්ම අපි බෞද්ධ නාලිකාවේ පටිගත කිරීම එලෙසින්ම සිදු කරනවා මේ දින කිහිපය පුරාවටම. නැවතත් සුපුරුදු විදිහටම නාලිකාවේ පටිගත කිරීම අපි ආරම්භ කළා. ඉතින් අපි ඔබත් ධර්මානුශාසනාවක දායකත්වයෙන් කටයුතු කර තිබෙනවා නම් ඉතින් කිසි දෙයකට බියවන්නට දෙයක් නැහැ ආරක්ෂක අංශ සෝදානම් ඔබ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව ඒ වගේම මුස්ලිම් රටේ ආරක්ෂාව තහවුරු කර තිබෙන්නේ. ඉතින් ඒ ශීපත් කිරීමත් අපි ඔබට ශීපත් කරනවා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති මේ தത്വයට හේතු බොහොමයක් තිබෙනවා. ප්‍රධාන හේතුන් සහ විසඳුම් ලෙස කතා කළ හැකි මොනවද ස්වාමීන් වහන්සේ? ඔව් මේ தത്വෙට තියෙන හේතු ගැන අපි කෙලින්ම කතා කරනවා නම් ඍජුවම අපි ඔක්කොගේම වැරදි තමයි මේ தത്വෙට හේතුව. එහෙමයි. ඒක අපි අවධාරණයෙන් පිළිගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ එකිනෙකාට චෝදනා කර ගැනීම කියන එක පිළිබඳව මම නම් ඉන්නේ හරීම ඕනේ නැති වැඩක් මේ කරන්නේ. චෝදනා අපි චෝදනා කරගන්න ඕනේ. මම නෑ කියන්නේ චෝදනා කරගන්න ඕන තවත් බෙදෙන ආකාරයට නෙවෙයි. මම දැක්කා මේ මෑතක සියලු චෝදනාවන් හැමතැනම අනිකාට කරන චෝදනාවල් වල තියෙන්නේ තද බල බෙදෙන ආකාරයට කරන චෝදනා. ඒ කියන්නේ ප්‍රශ්නය තවත් ව්‍යාකූල වෙන ආකාරය. ප්‍රශ්න අහන අයත් එහෙමයි, උත්තර දෙන අයත් එහෙමයි මේක දිහා අරගෙන. උදාහරණයක් මම ඍජුවම කියන්නම්. දැන් සරියා විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයක් සකස් වෙමින් තියෙනවා. ඒකත් ඒ රජයට අදාළ නැතිව එක්තරා ආගමක් විතරක් මුල් කරගත්ත විශ්වවිද්‍යාලය සකස් වෙමින් තියෙනවා. ඒතර මෙවැනි විශ්වවිද්‍යාලයක් සකස් වීම අනාගතයේ මහා ව්‍යසනයකට හේතුවක් වෙනවා. මේක රජයට පවරාගත යුතු තියෙනවා. නැත්තම් මේ මේ පිළිබඳව යම් වගකීමක් ගන්න ඕනේ. මේ පිළිබඳ වගකීමක් ගත හැකි ඉහළම ලංකාවේ ඉන්න ඉහළම රාජ්‍ය නිලධාරියා. එක අපි ගිහින් සාකච්ඡා කරා. හරිද? මේක විතරක් නෙවෙයි සියලු දේ ගැන. එතකොට එහෙම සාකච්ඡා කිරීමේදී එතුමන් පවසන්නේ මේක ආරම්භ කරේ වෙනත් පිරිසක්. හරිද? එතකොට දැන් මේ විදිහට හැම ප්‍රශ්නයක්ම මෙන්න මේ විදිහට දෙපැත්තට දෙනවා. එතකොට පීඩාව විඳින්නේ කවුද? සාමාන්‍ය ජනතාව. ඒක ගැන කල්පනා කරන්න. ආරම්භකරේ වෙනත් පිරිසක් නම් අපිට බෑ දැන් අපිට යන්න. එහෙමයි. ඒ විදිහට මේ දෙපැත්තට ඇදීම දෙපැත්තට ඇදීම පිළිබඳව තියෙන ගැටලුව විසඳා ගන්නේ නැත්නම් අපේ ජනතාව මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒකින්ද අපි මේ වෙනකොට පැහැදිලිවම සියලුම රටේ නායකයන් මම ජනාධිපතිතුමා හම්බුණා, විපක්ෂ නායකතුමා හම්බුණා මේ වෙනකොට. එතකොට අපි රනිල් මහත්තයව හම්බෙන්න සූදානම් කරගෙන ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා හම්බෙන්න ඒ වගේ අනිකුත් ජාතීන්ගේ ඉන්න නායකින්ව හම්බෙලා මේ බව මතක් කරන්ඩ අපි කණ්ඩායමක් විදිහට මේ වෙනකොට මම සතුටින් මතක් කරනකොට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන හරහා එකතු වෙච්ච කල්යාණ මිත්‍ර සංගමය අපි දන්නවා ජාතික එකමුතුවේ පෙරගමන් කරු විදිහට තමයි අපි කටයුතු කරන්න සූදානම් කරගත්තේ ධර්මානුකූලව. ඉතින් ඒක නිසා වෙන්න මේ පිරිසට එකතු වෙලා දැන්ට පුළුවන් වෙලා තියෙන මෙවැනි ඉහළ තත්වයන් වලට අපේ දැනුම් කරන්න නමුත් ඒ හුඟක් තැන්වලදී අපිට ලැබෙන උත්තර නම් ඒ තරම්ම සුබදායක උත්තර නොවන බව කියන්න ඕන. නමුත් ජනතාව විදිහට අපි අනිවාර්යෙන් හඬක් නැගිය යුතු තියෙනවා ධර්මානුකූල හඬක් නැගිය යුතු තියෙනවා සියලු දෙනා එක එක රාශි වෙන්න. එකමුත් කෙටියෙන් කියනවා නම් කවුද මහත්මයා කාරණා ගොඩාක් අරගෙන කාලයක් තිස්සේ නිදහස ලබාගත්ත දවසේ ඉඳලා අපේ ජාතියේ අපේ ජාතික වශයෙන් සහ ಜಾති වශයෙන් අපි මහලොකුට කිව්වට අන් ಜಾති වලත් එකමුතුවක් නැහැ. ಜಾති අතරත් එකමුතුවක් නැහැ. ඒ ಜಾතින් අතර ಜಾතික වශයෙන්ත් එකමුතුවක් නැහැ. හරි කොතනද පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට සමහර ಜಾතියින් ඉන්නවා ලංකාවේ. ඒ ಜಾති අයගෙන් ලේ ගන්නෙ නැහැ. හරිද? ඒ දැන් අසනීපයක් වුණාම මේ සිංහල ජාතිය මිනිසුන්ගේ ලේ තමයි ගන්නෙ. ඒ ಜಾති අයගෙන් ලේ ගන්න නැහැ කුලමල ප්‍රශ්නයක් නිසා. ඒ තරමටම පල්ලෙහාට වෙච්ච මානසිකත්වයන් ඒ ඒ જાතිවලත් තියෙනවා අපෙත් තියෙනවා එහෙනම් මේක අපි අපේ જાතියට විතරක් දාගන්න නැතුව ಜಾති වශයෙන්ත් එකමුතු වෙන්න ඕනේ ජාතික වශයෙන්ත් එකමුතු වෙන්න ඕනේ නැත්නම් අපි ඔක්කොම එක පොකරට අන්තර්ජාතික බලවේග වලට යට වෙලා විනාශ වෙලා යයි එන්න සන්නත අපේ සංඝංශ පහුගිය දවස් කිහිපේ පුරාවටම අපි දැක්ක ඔබ වහන්සේ කටුව පිටිය ප්‍රදේශයේ මේ ඛේද ජනක සිතින් විපරතපත් වූවන් පිළිබඳ ඔවුන්ගේ සැප දුක් විමසන්නට සහභාගී වුණ අපි සමාජ මාධ්‍ය ජාලවලින් අපි දැක්කයි පිළිබඳව. ඉතින් ඔබ වහන්සේ ඉදිරි තොරතුරු දැන් කියන්නේ කටුව පිටි ප්‍රදේශයේ ඒ මිනිසුන් සමග ඔවුන්ගේ ජන ජීවිතය දැන් යථා තත්වයට කෙමෙන් කෙමෙන් පත් කරගෙන තිබෙනවා. ඉතින් මේ ප්‍රදේශය පිළිබඳව තොරතුරු සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබ වහන්සේ මොන වගේ කෙටියෙන් මතක් කරනවා කල් මහත්මයා ඒක හරි කේද වාචකයක්. ඒක විශාල මහනුවරක් වගේ. අපි ගිහිල්ලා බලනකොට බලන බලන බලන අපි තිබුණේ මම ගිය සැරේ මතක් කරා ඒක ගිය වතාවේ වැඩසටහනේදී මතක් කරා. දැන් එතන තුම්බියම තියනවා කියන්නේ. මේ වෙනකොට. ඉතින් මේ සඳහා අපි ඉල්ලීමක් කරා ගිය වතාවේදී අපේ දුර කතන අංකයට දැනුම් දෙන්න කියලා විශාල පිරිසක් දැනුම් දීලා තියෙනවා. මම ප්‍රතිචාර දැක්වේ නැහැ තාම. ඒක මතක් කරන්න ඕනේ ප්‍රතිචාර දක්වන ඒ සියලුම ලයිස්තු මම සකස් කරගෙන ඉන්නේ මේ සඳහා පියුම් ගෲප්පත් සකස් කරමින් ඉන්නවා මේ අය ගොඩාක් තනි වෙලා ඉන්න මේ වෙලාවේ මේ අයට අපේ බාහිර පාර්ශ්ව වලින් ආරක්ෂාවක් නැත්තම් හයියක් නැහැ ඒක සාධාරණ හේතුත් තියෙනවා මම එයාට පැහැදිලි කරා හැමෝටම එන්න පුළුවන් කමක් නැහැ ඒ පැති වලට කටුව පිට විතරක් නෙවෙයි පීඩාවටපත් වෙච්ච බොහෝ අය ඉන්නවා ඒ හැම කෙනා කෙරෙහිම අවධානය යොමු වෙන්න ඕන නමුත් කටුව පිටිය කියන්නේ එක ගමක් ලොකු විශාල හානියක් වෙච්ච ගමන්. ඉතින් මේ සඳහා අපේ කාදිනතුමා ඇතුළු පිරිස ලොකු වැඩපිළිවෙලක් අරගෙන යන අතර වාරේ එතන ඉන්න සමහර අයට අවස්ථාව අඩුයි. අපේ අයට ගිහිල්ලා සම්බන්ධ වෙන්න අවස්ථාව අඩුයි. මේ සඳහා අපි සූදානම් වෙමින් ඉන්නේ පිරිත් දේශනාවක් සිදු කරලා දානයක් දීලා ඒ ස්ථානයට ගිහිල්ලා එයාට සෙත් ප්‍රාර්ථනා කරලා අපිම දානි හදාගෙන ගිහිල්ලා ගමේ යටත් එක්ක කෑම හදාගෙන ගිහිල්ලා කටයුත්තක් කරන්න. නමුත් මම පල්ලියේ අපේ පියතුමන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා මේ වෙනකොට ඒකට ඒ කට්ටියගේ සම්බන්ධතාවය ඇති කරගන්න. ඒ කියන්නේ කොහොමද මාසයක් පිරෙන දිනේ වගේවත් වෙද්දී අපිට මේක කරගන්න පුළුවන්. ඊට කලින් හෝ කරන්න පුළුවන්. නමුත් ලබන බ්‍රහස්පතින් දරනකන් නම් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. තාමත් ඒ කාදිනතුමා ඇතුළු ඒ අයගෙන් නියමම ප්‍රතිචාරය ලබා ගන්න අපහසුාවක් තියෙනවා. යම් යම් පරිබෝධ තියෙන බව පේනවා. ඒ අයගෙත් මොකද අපි හැම වෙලේම සමගියට සාමයට අතදික් කරලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයන් යම් පමණින් තියෙනවා. ඉතින් ඒවා निराකරණය කරගන්න පුළුවන් වුණොත් ඒකට අනිදම කරන්න පුළුවන්. අපි අපේ දුරකථන අංකයට ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ පොදු දුරකථන අංකයට මේ සඳහා තාමත් පුළුවන් කෙටි පණිවිඩයක් එවන්න මේ සඳහා උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා අන්න ඒ අයට අපි අදාළ වෙලාව වෙද්දී ආපහු දැනුම් දීමක් කරනවා. දැනුම් නොදී ඉන්න ගැන කලබල වෙන්න එපා. අවස්ථාව ආපු ගමන් දැනුම් දීමක් කරනවා. ඒ දුරකථන අංකය තමයි 0.6 77 499 499 84 මේකට කිටි පණිවිඩයක් එවලා තියන්න අපි ඒකට ප්‍රතිඋත්තරයක් ලබා දෙනවා ඉතින් ඒ අය ඒ අය ගැන කෙටියෙන් තව එක දෙයක් මම මතක් කරන්න ඇත්තටම රජයේ අවධානය යොමු වෙන්න ඕනේ මේ පැත්තට ඒ අයට ඒ අයට තියෙන ආරක්ෂාවේ මලිකමක් තියෙනවා ඒ ගමට තියෙන ආරක්ෂාව මොකද නැවත ප්‍රතිප්‍රහාරයක් එල්ලවිය හැකියව තියෙන බව එයා මාත් එක්ක සැකසුවා ඒකට බොහොම බයෙන් ඉන්න කියලා කිව්වා සමහර විට එයාලගේ මානසික තත්ත්වයේ හින්දා එවැනි බයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ ඇති වෙලා තියෙන අවධානය අඩුයි. අපි බොහෝ වශයෙන් රණ්ඩු වෙලා හරි කෑකෝ ගහගෙන මේ අනිත් තැන්වල පරණ ප්‍රශ්න ටික විසඳන්න හදනවා. පරණ ප්‍රශ්න ටික විසඳන්න හැදුවට මේ වෙලාවේ පීඩාවලටපත් වෙලා ඉන්න කෙනා අමතක වෙනවා. පරණ ප්‍රශ්න විසඳන්න කෑකෝ ගහනවා. පීඩාවටපත් වෙලා ඉන්න අයට නිසි කල යුත්තේ කුමක්ද කියන එක අමතක කරලා කටයුතු කරලා තියෙනවා. ඔබ වහන්සේ සෑම සතියකම ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් විවිධ ප්‍රදේශවල සිදු කරනවා. ඉතින් මේ වත්මන් වාතාවරණයත් සමගින් ඔබ වහන්සේ පවත්වන මේ වැඩසටහන එලෙසින් ක්‍රියාත්මක කරනවද එහෙම නැත්නම් අවලංගු වීමක් සිදු වෙනවද ඒ පිළිබඳව අපි සදාපහ ගම්පහ වැඩසටහන විපස්සනා මධ්‍යස්ථානයේ මේ සතිය ඉරිදා වෙනකොට තියෙන වැඩසටහන ආදී ඊළඟ බ්‍රහස්පතින්දා වෙනකන් තියෙන සියලු වැඩසටහන් අවලංගු කරලා තියෙනවා එතෙන් පසුව කිසිම අවලංගුවීමක් සිදු වෙනවද නැත්නම් ඒ පිළිබඳව අපි ඊළඟ බහස් කරන්න දැන් දැන් පුළුවන් කර තියෙන ප්‍රමාණය. එහෙනම් එසේනම් අද දවසේ අපි ප්‍රතිවේක්ෂාව දසතහන් නිමවටපත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඉෂද හැති පිළිසෙට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. මේ සමගම මම තව පුංචි පණිවිඩයක් තියෙනවා මතක් කරගන්න. ඔය පොදු දුරකථනය අද දහවල් 12 ඉඳන් තියෙන මගේ ළඟ අපිට අවස්ථාවක් තියෙනවා මේ වෙනකොට කිසිම පක්ෂයකට සම්බන්ධ නැති පුද්ගලයන්ට සම්බන්ධ නැති රටේ ප්‍රශ්නය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වත් පිරිස් ඉන්නවා නම් නිර්පාක්ෂිකව රටේ ප්‍රශ්නයට බලවේගයක් සකස් කරගත යුතු තියෙනවා. ඒ සඳහා උනන්දුවක් තියෙන අයට අද දහවල් 12න් පස්සේ මගේ දුරක මේ ප්‍රත්‍යක්ෂ දුරකථන අංකය තියෙන මගේ ළඟ මම හැබැයි කාරණා කිල්ලීමක් කරනවා මෙහෙම කිව්ව ගමන් මගේ ළඟ දුරකථන අංකය තියෙනවා කිව්ව ගමන් භාවනා ප්‍රශ්න, gedara ප්‍රශ්න ඔක්කොම අහන්න පටන් ගන්නවා ඒ සඳහා මට කරදර නොකර මේ සඳහා හැකියාවක් තියෙන අය සම්බන්ධ කරන්න වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන අය කතා කරන්න මා සමග සාකච්ඡා කරන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන රටේ නිර්පාක්ෂික බලවේගයක අවස්ථාවක් තියෙනවා ඒ සඳහා අපිට අපි මූලිකත්වයේ ගත යුතු තියෙනවා. ඒ බවත් මතක් කරමින් අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච කණ්ඩායම අපිට මූලික වශයෙන්ම මතක් කරා වැඩසටහනෙන් අර්ධයක් මේ රටේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න දානයක් විදිහට දෙනවා කියලා. ඉතින් ඒක ගිය සාකච්ඡාවේදී වගේම ඉතින් ඒ ලොකු කැපකිරීමකින් තමයි මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. අද දවසේ දායකත්වය දරන්නේ ප්‍රත්‍යක්ෂාවට සහ නිබන්ධව සම්බන්ධ වෙන මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු